ලක්වාසී සැමට සූර්ය මංගල්ලයේ අසිරිය උදාවන්නට ඇත්තේ තවත් හෝරා කිහිපයයි. සිංහල මාසක්‍රමයට අනුව නවවසරක ආරම්භය සිදුවන්නේ බක්මාසේදී. ඒ බෞද්ධහින් භාවිත කරන බුද්ධ වර්ශය අනුව වෙසක් පොහොයෙන් නවවසර ආරම්භ කරන හෙයින්. සිංහල මෙන්ම දෙමළ අලුත් අවුරුද්ධ යනුවෙන් හැඳින්වෙන මෙම මංගල්ලය හින්දු ජනතාවට වැදගත්වන්නේ ඉන්දු ආර්ය භාරතයේ සංක්‍රමණය දෙවන අවස්ථාව වූ චතුර්වේදයේ යාගහෝම සඳහා නක්ෂත්‍රය අනිවාර්යවීම හේතුවෙන්. අලුත් අවුරුද්ධ හෙවත් සූර්ය මංගල්ලය එදා අපේ ජන සම්ප්‍රදායේ හඳුන්වනු ලැබූවේ කෝන මංගල්ලය නැත්නම් කෝන පූජාව කෝන ගෙඩිය යන එක් එක් ප්‍රදේශවල ජනවහරට අනුවයි. මෙම උත්සවයට දමිල ජනතාව වැදගත්න් තැනක් ලබාදීමට කටයුතු කරන්නේ බක් වෙසක් පොසොන් සහ ඇසල යන මාස නැකැත්මාස ලෙස හින්දු සැනකිලි පැවැත්වීම සඳහා මූලිකවීම හේතුවෙන්. කෙසේ වෙතත් මෙම බක්මහමංගල්ලය ආගමික සීමාවලින් තොරව වෙනත් බොහෝ ජාතින්ද සමරුණු ලබනවා. ඒ නිසාම මෙම මංගල්ලය ජාතිය එකමුතු භාවය කියා දෙන්න වූ නෑදෑකම් අලුත් වන මංගල්ලයක් ලෙසත් හැඳින්විය හැකි. ජෝතිශ්‍ය විද්‍යානුකුල සම්මතය අනුව සූරයා දොළොස්රාශයහි ගමන් කොට යළි අලුතුන් ගමන්වාරයක් ආරම්භ කරමින් මීන රශ්වයෙන් මේෂ රශ්වයට පිවිසෙන සංක්‍රාන්තිය පුුණ්්‍ය කාලය ලෙස දැක්වෙන හෙයින් එම කාලය තුළ සිංහල බෞද්ධ දෙමළ හින්දු දෙපාර්ශපයම ආගමික වතාවත්වල යෙදෙනවා. එමෙන්ම ජෝතිශ්වයට අනුව සියලු ශුභමූර්තවල සුභඵල අපට උදාකරගන්න හැකිවෙන්නේ අප ඒ ශුභමූර්ත නිවැරදිව අනුගමනය කරනවා නම් පමණයි. කිලිටි ගේදුර අලුත්වනවාසේම. කිලිටි සිද්ධ සෝදාහැරීමට මේ අලුත් අවුරුද්දේ ඔබට හැකිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.